එක්කලා සිද්ධ වෙන්නේ හොඳක්ද නරකක්ද? එහෙම විචක්ෂණ උනේ නැතිනම් ඒක දානයක් පරිත්‍යාගයක් නෙලේ පිළිතුරේ අවිචාරවත්ව විනාශ මුඛයට යන්නට කරන්නා වූ දෙයක් නෙමෙයි. ඒ නිසා අනේකා ඉල්ලන්නට පුළුවන්. ඉල්ලන නිසානේ දුන්නේ මම ඒක දානේ නෙමෙයි. ඒක හැබැයි දානේ නෙමෙයි. ඒක යම්කිසි දීමනාවක් තියෙනවා. ඒකයි මම මුලින්ම කිව්වේ දානේ යන දීමයි කියලා අර්ථකථනය කිරීම කෙසේවත් යුක්ති සහගත නැහැ. සහේතුක නැහැ. ඒක ප්‍රමාණවත් නැහැ. ඒක අර්ථපූර්ණ නැහැ. අර්ථපූර්ණ වෙන්නේ දානය යන පරිත්‍යාගය යන අනේකාගේ යහපත පිණිස දීමයි. එතකොට එහෙමනම් දරුවා යමක් ඉල්ලපු පමණින් දෙනවද? ඒකෙන් යහපතක් වෙන්නේ කොහොමද? යාචකයා යමක් ඉල්ලපු පමණින් දෙනවද? ඒ දීම යහපතක් සිදු වෙන හැටියට දෙන්නේ කොහොමද? එහෙම නැත්නම් හාමුදුරුවන්ට ඉල්ලපු පමණින්ම දෙනවද? උන්වහන්සේට දීම නාමයෙන් යහපතක් වෙන්නේ කොහොමද? දැන් අපි දකිනවානේ සමාජයේ ඒ වගේ වික්ෂුන් වහන්සේලා පවා විනාශ වෙන තැනට ඇතැම් අයගේ මිත්‍රකම්, හිතවත්කම්, පරිත්‍යාගයන් යොමු වෙන ආකාරය දැන් සමහර වෙලාවට බැලුවෙන් පස්සේ විවිධ දුරාචාරයන්ට යොමු වෙලා පරිහානියටපත් වෙච්ච වික්ෂුන් වහන්සේලාගේ චරිත දිහා බැලුවෙන් පස්සේ ඒවට හේතු වෙලා තියෙන්නේ අනිත් අයගේ මිත්‍රශීලී උපකාරය. පරිත්‍යාගය. සමහරලාට ඒ වයසේම තරුණ කීප දෙනෙක් එකතු වෙලා ඒවත් එක්කලා ඉල්ලන ඉල්ලන දේ ගෙනත් දීලා කැමති කැමති විදිහට කටයුතු කරන්න සහය වෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? නෑ ඉතින් හාමුදුරුවෝ ඉල්ලපු නිසානේ මම ගෙනත් දුන්නේ. එහෙම කියලා කියන එක ප්‍රමාණවත් නෑ. ඒතර භික්ෂුන් වහන්සේට උනත් අපි යමක් පරිත්‍යාග කරනකොට උන්වහන්සේගේ ශාසනික සම්ප්‍රදායෙන් පිළිගන්නට ඒක හේතුවක් වෙනවද? ඒ වයසේ භික්ෂුන් වහන්සේ නමකට ඒබඳු පරිත්‍යාගයක් කරන එක යෝග්‍යද අයෝග්‍යද මේ හැම දෙයක් පිළිබඳව කල්පනා කරලා බලන්නට වටිනවා. එහෙම නොවුනොත් ඒ දීවනාව යහපත දෙසේ වෙන්නේ අපි හිතමු යම් භික්ෂුන් වහන්සේ නමක් කියනවා මට දුම් රැටියක් ගෙනත් දෙන්න. එතකොට මට මත්පැන් ටිකක් ගෙනත් දෙන්න. එතකොට එහෙම ගෙනත් දෙන්න කිව්වොත් දැන් ඉතින් හාමුදුරුවෝ විලපු නිසානේ ගෙනත් දුන්නේ අපිට මෙච්චර උදව් කරන්නේ කියලා එහෙම නොදී හරියන්නේ නැහැ. එතකොට ඒ මට්ටමින් කල්පනා කරනවා නම් ඒක ශාසනය අභිවෘද්ධියට හේතු වෙන යහපත පිණිස හේතු වෙන විමුක්තිය පිණිස හේතු වෙන ප්‍රතිපදාවක් හෝ පරිත්‍යාගයක් වෙන්නේ එතන සිද්ධ වෙන්නේ අකුසල් වැඩෙන දුර්ගුණ වැඩෙන ශාසනය වෙනසෙන ප්‍රතිපත්ති ක්‍රමය විනාශ වෙන විදිහේ අයෝග්‍ය දීමනාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නොදිය යුතු දේවල් නොදිය යුතු දේවල් මොනවද? අනේකාගේ විනාශය පිණිස හේතු වෙන මත්ද්‍රව්‍ය ඒ වගේම අන් අයගේ ජීවිත විනාශ වෙන්නට හේතු වෙන දේවල් වසවිස මෙබඳු දේවල් අනේකා ඉල්ලුවා කියලා උනම් දීව යෝග්‍ය නැහැ. එතකොට යහපත් දේ හොඳ දේ උනම් දෙනකොට තැන බලලා අවස්ථාව බලලා සුදුසු පරිදි දෙන්නට විචක්ෂණ වෙන්න ඕන. එහෙම නැවුනොත්, එහෙම නොවුනොත් සමබරතාවයේ පවත්වාගෙන යන්නට බැහැ.